ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගීත රසය අමා රසයක් බඳුයි දුක, ශෝකය, බිය සංගීත රසයෙන් තුනී කරන්නට පුළුවන්. හොඳ ගීතයක රසය අපේ ජීවිත උපවත් කරනවා. ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවේ නොඑක් අපූරු දේ තිබෙනවා. වඳුරන්, අලියතුන්, කෙසෙල් මුළු ලොවේහිම ඇති හොඳම තේ. එතනින් ගියාම නන්විද පළතුරු, ගස්වැල්, එහි ඇති දේවල් නිමක් නැහැ. එහෙත් වැදගත්ම දෙය නම් ශ්‍රී ලංකාව උණුසුම් රටක් වීමයි. කොතරම් උණුසුම්ද කිවහොත් මුළු වසර පුරාම කිසිම දිනක ශීතලේ ගැහෙන්නේ නැතිව ජීවත් විය හැකි හිම සපත්තු හිම වැසුම් උණුසුම් පාවහන් හිම කබා මේ කිසිවක් අවශ්‍ය නැහැ උණුසුම ලබන සඳහා දරද අවශ්‍ය වන්නේ නැහැ ඒ කියන්නේ ඉපනැලි එක්කාසු කරන්නට කුඹුරු වලට යන්නට හෝ මිටි ගණන් දරකෝටු හිස තබාගෙන දෙකට නැවිගෙන ගෙදරට එන්නට හෝ සිදුවන්නේද නැහැ. මොනතරම් ප්‍රීතිමත් අපූර්ව ජීවිතයක්ද. ඕනෑම තැනක කැමති විදියට ඇවිදින්න, සක්මන් කරන්න, හිරු රැසින් නැහැවෙන්න. උණුසුම වැඩි නම් හෙවණකට ගොස් දාහය නිවන්න. ශ්‍රී ලංකාවේ දවාලත් රැයත් එකසේ උණුසුම් මුළු වසර පුරාම ඇත්තේ ඒ අතිසුන්දර ගිම්හානයයි. මෙසේ පවසන්නේ කවුද? රුසියාවට අයත් කිර්ගීසියාවේ විසූ මහා ලේඛකයෙක් ඒ චිංගිස් අයිත්මාතෝ වේලස්සන කොක්කු ඇවිත් කියන පොතේ පළවෙනි පිටුවේ තමයි මේ කරුණු සඳහන් වන්නේ. ඉතින් අපි අපේ රට ගැන එසේ හිතන ගමන් විමලා අමරදේවයන් විසින් ගායන ලද මේ ගීතයට සමන් යොමු කරමු. ආචාර්ය අමරදේවයන්ගේ සංගීතය. මේ ගීතය රචනා කර තිබෙන්නේ මහගම සේකරයන් විසින්. අමරදේවයන් ඇයගේ ගායනයට සහාය වෙනවා. උදව් කරනවා. දෙදෙනා එකට එකතු වී මේ ගීතය ගායනවා. Thank you. වෙසඳ මෝරණ මැදියම් අහසින් දිලිඳු හදට කිරි දියර ගාලයි හිත ඉදිවන නව ලෝකය දැක දැක රහසක් වැව් වැලි යෝධනි කල යලි තිපදී ඇති ලක් දෙරණි සත්වනි නව නිගහන් මතුනි සිනාදෙනි දෙසදා බලනෙන් එත විරුවෙලියට වඩින දිනේ අය නැති සිය නැති නිවාරු යුගයක කිපුතා එදහස් පන්සිය වසරක් තිස්සේ මාදුටු සිහිනේ උන්සේ පුතුම් ඔබ හත ලෝකයේ සිටි කරදී නිස යානොරකී මට උන්සේ වෙනතක නොසොයන්න ෂේම භූමිය ඔබ සතුයි. අපි බොහෝ දෙනෙක් ඇස් පෙනෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති අය වාගේ ඔහි ඉන්නවා. අයාල යනවා. කම්මැලි වැඩ කරන්නේ නැහැ. නමුත් වැඩ කරන මිනිසයා දිනනවා. ඒ වැඩ කරන්න නම් ජලය ඕනේ. ශරීරයේ තිබෙන්නේ වැඩිපුරම ජලයයි. දිය පුදක් නැති රටවල් වල මිනිස්සු මොනතරම් දුක් විඳිනවද? ඒ අතරේ W.A. අබේසිංහ මේ කවියා ලස්සන ගීතයක් නිර්මාණය කළා 1970 දී පමණ. කුලරත්න තෙන්නකෝන් සංගීතවේදියා එම ගීතය සංගීතවත් කරමින් ගායනා කළා ගුවන් විදුලියට. ඒ 1971 LS 8628 දරන තැටියේ මේ ගීතය ඇතුළත් වී තිබෙනවා. අපි අසා බලමු රස විඳිමු මේ ගීතය. Thank you. සන් මල්වර්ෂා වැහපන් මල්වර්ෂා වැහපන් මල්වර්ෂා වැහපන් මල්වර්ෂා දෙගුඩ තලායන් මගේ හදවත ගී ගයන කුරුල්ලන් මැනි උතුම් ප්‍රේමය කොතැනකද ඒ සියල්ල ආශ්චර්යයක් කරුණාරත්න දියුල් ගණේ ගයන ගීතයක් පූජ්‍ය රමුකන සිද්ධාර්ථ හිමියන් විසින් මේ ගීතය රචනා කොට තිබෙන අතර ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත වේදියා මේ ගීතයේ තනුව සංගීත අලංකාරය චමත්කාරයකට පත්කොට තිබෙනවා. මේ කරුණාරත්න දියුල්ගනේ. මදිය කඳ කලාවේ කරුසිනේ හස් දල්වාගෙන වැලිනම් මානාවතේ ලිනංවා හනාවැටේ මගේ ගීත දෙවියන් පිදීමටයි. එය හිරුට රාජාලියා මෙන් මගේ ගීත දෙවියන් පිදීමටයි. එය හිරුට රාජාලියා මෙනි. මෙසේ කියන්නේ ප්‍රංශ ජාතික ප්‍රසිද්ධ ලේඛකයෙක් වික්ටර් හියුගෝ විසින්. එම ගීතය සමග ಭಾರತೀಯ භජන් ගීතයකට අප යොමු වනවා. මේ ගීතය 1982 තිරගත වූ චිත්‍රපටයකට අයත් වනවා. එම චිත්‍රපටය භාව්වි ගීතය ගායනා කළේ ආශා බොන්ස්ලේ ඇතුළු පිරිස. මායා ගෝවින්ද් සහ කල්යාම් එම ගීතයට සංගීතය සහ ගීත රචනය එක්කොට තිබෙනවා. මේ භජන ගීතයක් දෙවියන්ට කතා කරන ගීතයක්. say ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි